ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණයෙන්ම නිදහසේ ගෙනියන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉඩ දුන්නේ නැහැ. ජනාධිපතිතුමා යටතේ අපි අලුත් ආණ්ඩුවක් හදනවා. මේ ජනවාරි 8 වෙනිදා වැඩසටහන පිළිගන්න හැම එක්කෙනාම එකතු කළා. අපි ඉස්සෙල්ලා බලාපොරොත්තුනේ වෙන වෙනම ගිහින් අපි පක්ෂ ශරීර තරඟ කරන්න. ඒත් මේ තර්ජනය ආවේ නිසා අපිට තියෙන ඔක්කොම එකතු වෙලා එන්න. ඒකයි අපි යෝජනාව සම්මත කරගත්තේ. අපි යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණක් ඇති කරමු. අපි අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරනවා. අපි ගේන්නේ පංච මහා සැලැස්ම. අවුරුදු 5කින් රැකියා ලක්ෂ 10ක් බී කරනවා කියලා ඒක මම ඔප්පු කරන්නට යනවා. ආර්ථික ප්‍රදේශ 48ක් ඇති කරන්නට යනවා කියලා මම කියන්න කැමතියි.